දානං දදන්තු සද්දාය සීලං රක්칸තු සබ්බදා භාවනා බිරතා උන්තු ගච්ඡන්තු දේවතාගත හොඳයි වාසනාවන්ත පින්වත්නි මේ මොහොත වෙනකොට විශාල කුසලානිසංසදායක පුණ්‍ය කර්ම රාශියක් ඉෂ්ට සිද්ධ කරලා මාරයි ඒ තමයි තමන් විසින් සොයා සපයා ගත්තා වූ පුද්ගලික ධනය ව්‍යපෑදම් කරලා එම ධනය පූජනීය දානමය වස්තුවක් වශයෙන් සකස් කරලා තථාගතයන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වලා ඒ දෙවනි කොටස ආර්ය මා සංඝරත්නයට පූජා කරලා මේ ආකාර විශාල කුසලානිසංසදායක පුණ්‍ය කර්ම ඉෂ්ට සිද්ධ කරගත්තා අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ පින්වතුනි මේ පින්කම අපි සිදු කළේ මේ සසරේ හද විතරක් නෙමෙයි එනම් මේ සංසාරේ අනන්ත අප්‍රමාණ දන් දුන්නා අනන්ත අප්‍රමාණ සිල් සමාදන් වුණා භාවනා කරපු ආයුෂ ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බැරි තරම් ඒත් මේ සසරේ ඉපදිලා අදත් මේ සංසාරේ භවයක් ලබලා ජීවත් වෙනවා. එනම් මේකට හේතුව කුමක්ද? අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා වෙන්නේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව අවබෝධය ලබන්නට අවශ්‍යයි. අපි දන්නවා දානයක් දෙනකොට ඒ දානය තුලින් කාරණා පහක් සම්පූර්ණ වෙනවා. ඒ තමයි ආයුෂය වන්නේ සැපය බලය ප්‍රඥාව. අපි කෙනෙකුට දන් දුන්නාම ඒ දාණය ගත්ත කෙනාට ආයුෂයක් ලැබෙනවා. වර්ණයක් ලැබෙනවා. සැපයක් ලැබෙනවා. බඩගින්න කියන වේදනාව අයින් වුණාම එයාට සැපයක් ලැබෙනවා. ඒ වගේම තමයි දානයක් දුන්නාම ඒක එයාගේ කායික ශක්තියක් වශයෙන්පත් වෙනවා. ශක්තිය අඩු වෙනකොට තීන මිද්දේ ඇති වෙලා කල්පනාකාරීත්වය අඩු වෙනවා. මේ දාණය පූජා කළාට පස්සේ එයාට ප්‍රඥාව වැඩි වෙනවා. කල්පනා කරන්න පුළුවන්. සීය වැඩි වෙනවා. එනම් මේ දානයක් යම්කිසි කෙනෙකුගේ කායික ශරීරගත කරනකොට ඒ තුළින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ කාරණා පහ සම්පූර්ණ වෙනවයි කියලා. නමුත් මේ මොහොතේ අපි ඒ කාරණා පහ ගැන සාකච්ඡා කරන්නේ හේතුව අපි ඒ කාරණා ඕනතරම් මේ සසරේ ආලා තියෙනවා. එහෙනම් මේ දානයක් දෙනකොට අපි මොනවද කළේ කියලා බලනකොට අපි සියලුම දෙනා සිල් ගත්තා. ඒ තමයි සබ්බේ සත්තා ආහාර අට්ටිකා. මේ ලෝකේ සෑම සත්වයක්ම ජීවත් වෙන්නේ ආහාර වලින්. එන ආහාර නැත්තම් ලෝක සත්‍යය මරණයටපත් වෙනවා. එහෙනම් මේ වගේ උත්තරීතර දානයක් සකසරුවම් කරලා පූජා කිරීම තුළින් අපි මේ ලෝක සත්වයාට ආයුෂය පූජා කළා. එනම් පානාති පාතා වේරමණී සික්ඛාපදං කියන සිකපදේ සමාදි වුණා. අපි දන්නේ නැහැ මේ දානයේ කියන පාරමිතාව පුරනකොට අපි ලබාපු මිනිසත් භවයට මොනවද වෙන්නේ කියන එක. දන් දෙන සියලෝම කෙනාට සිද්ධ වෙනවා අරියත් බෝධියෙන් පිරිණිවෙන්න. එහෙනම් දාණය ඒ තරම් ගැඹුරු ධර්මතාවයක්. ඒකයි තථාගතයන් වහන්සේලා මේ ලෝකයේ සම්මා සම්බුද්ධ බෝධිය පතනකොට වැඩිපුර මේ දානය කියන පාරමිතාව පුරන්නේ. ඒකට හේතුව තමයි මේ දානය කරනකොටගෙන මේ ලෝකයේ තියෙන සෑම පාරමිතාවක්ම සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙනම් මේ පින්වතුන් දුන්නොත් දාණය නොදුන්න දේ ගත්තාම අදින්නා දාණය. එහෙනම් මේ පින්වත්තුන්ගේ පුද්ගලික ධනය ව්‍යපෑදම් කරලා රුපියල් 500 පළතුරු වශයෙන් පත් කළා රුපියල් 100 බත් වශයෙන්පත් කළා රුපියල් 50 මැල්ලුම් වශයෙන්පත් කළා මේ විදිහට ධනය විවිධාකාර නාම රූප බවටපත් කළා මේ සියලුම දේවල් මොනවද මේ පින්වතුන්ගේ පුද්ගලික ධනය හැබැයි ඒකට අපි පෙරිකර වශයෙන් දානයේ වශයෙන් විවිධ නාම රූප වලින් ඇමතුවාට ඒ සෑම දෙයක්ම තමන්ගේ පුද්ගලික ධනය වෙලා තමයි තිබුණේ එහෙනම් මේ දාණය <clears throat> පූජා කරනකොට ස්වාමින් වහන්සේලාට ජීවත් වීමේ අවස්ථාව උරුම වෙනවා. ආහාර නැත්තම් මේ ලෝකේ කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ මරණයටපත් වෙනවා. එනම් මේ ආහාරය තුලින් ස්වාමින් වහන්සේලාගේ මරණයට හේතුව අයින් කරලා ජීවදානය කරලා ස්වාමින් වහන්සේලාට ඒ ජීවය රැකගන්න අවස්ථාව උදා කිරීම තුළින් පාණාතිපාතා වේරමණී කියන සිකපදය අපි ආරක්ෂා කළේ. ඒ විතරක් නෙමෙයි අපි සතු වස්තුව කිසිම කෙනෙකුට ඔරකම් කරන්න දුන්නේ නැහැ. පැහැරගෙන යන්න දුන්නේ නැහැ. ඒ වස්තුව බොහොම ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් පූජා කළා. තථාගතයන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාටත් එහෙනම් මේ විදියට අපි සතුව තිබිච්ච හැමදේ කැමැත්තෙන් පූජා කරපු නිසා ඒකේ කිසිම ඉතුරු කිරීමේ අදහසක් තිබුණ නැති නිසා අදින්නාදානා වේරමණී සික්ඛාපදේ සමාදි වුණා ඒ විතරක් නෙමෙයි මේ ආහාරය දිහා බැලුවාම රසකාමයේ නැද්ද ගන්ධකාමයේ නැද්ද ස්පර්ශකාමයේ නැද්ද ලෝභකාමයේ නැද්ද කියලා බැලුවාම පංචකාමයන්ම අන්තර්ගත වෙච්ච එකක් තමයි මේ ලෝකයේ තියෙන දානමය වස්තු කියන්නේ <clears throat> එහෙනම් මේ තරම් රසවත් දෙයක් සුවඳවත් දෙයක් වටිනා දෙයක් ප්‍රණීත දෙයක් මේ පින්වතුන්ට පුළුවන්කම තිබුණා ඒ පංචකාමයන්ගෙන් නිදාසලා මේක පූජා කරන්න. අපි දන්නවා මේ ව්‍යංජන හරි රසයි ලුණු ඇඹුල් දැම්මාම අපි දන්නවා මේ පළතුරු හරි රසයි. එහෙනම් මේ රස જાති වලට දික්ටි කාමය, ගන්ධ කාමය, ස්පර්ශ කාමය, රස කාමය කියන මේ කාමයන් අතුරුදාම් කරලා ඒ ලෝභය අලෝභය බවට පත් කරගත්තා වූ සිතින් මේ සෑම දානමය වස්තුවක්ම පූජා කරලා කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා. කාමයේ කියලා කියන්නේ ගන්ධ කාමයේ, දික්ටි කාමයේ, ශ්‍රෝත කාමයේ, රස කාමයේ, ස්පර්ශ කාමයේ. එනම් මේ ලෝකේ කාමයන් පාක් මිශ්‍ර වෙච්ච එකක් තමයි මේ දානමය වස්තුව. ඒක පූජා කරලා අපි කාමයේ සුමිච්ඡාචාරා කියන සික්ඛාපදේ ආරක්ෂා කළා. බලන්න පින්වතුනි මේ ලෝකයේ කොච්චර නාම රූප තිබුණත් දැන් මේ ස්ථානය බලනකොට විශාල පිරිකර සංඛ්‍යාවක් ව්‍යංජන සංඛ්‍යාවක් පළතුරු සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි මේක තුල මායාවක් නැහැ. මෙතන තියෙන්නේ කාරණා හතරයි. පඨවියයි ආපෝ වායෝ තේජෝ කියන මේ සතරමා භූතය අඩු වැඩි වීම නිසා වර්ණ ගන්ධ රස ඕජා වෙනස් වීම නිසා විවිධ නාම රූප බවට පත් වෙලා වතුර වැඩි වුණාම නමක් වතුර අඩු වුණාම තවත් නමක් පටවි වැඩි වුණාම නමක් පටවි අඩු වුණාම තවත් නමක් එහෙනම් මේ සෑම සතරමා භූතයාගේ නාම රූප වෙනස් වීම අපි මායාවෙන් අවුෙන්නේ නැතුව මුලාවෙන් නැතුව අපි මේ පරම සත්‍යයට සමවැදුනා මේ මාපොළවේ පස් තමයි පළතුරු වශයෙන්පත් වෙලා තියෙන්නේ මේ මාපොළවේ පස් තමයි ව්‍යංජන බවට බත් බවට පත් වෙලා තියෙන්නේ මේ මාපොළවේ පස් තමයි නූල් බවට පිරිකර බවට වස්තු බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ සෑම වස්තුවක් තුලින්ම මේ සතරමා භූතය දැකලා මේ සතරමා භූතයාගේ මේ ලස්සන නිර්මාණය කරපු නැටුම දැකලා අපි මේ එකකටවත් අහුවෙන්නේ නැතුව ලෝභ දේශමෝ අයින් කරලා සතරමා භූතයන්ගෙන් වෙන් වෙච්ච එකතු වෙච්ච මේ නිර්මාණ නැවත සතරමා භූතයටම පූජා කරනවායි කියලා ආර්යමා සංඝයාට පූජා කරලා අත්තරීමේ පාරමිතාව පිරුවා මේ විදිහට අපි අතේ තියෙන දේවල් සත්‍ය ලෙස දැකලා පරම සත්‍ය මේකේ අනිත්‍යතාවය තුළින් පූජා කෙළුවාම මුසාවාදයේ වේරමණීය සික්ඛාපදයේ සමාදි වුණා. එහෙනම් අපි දැක්කා පාණාති පාතා රැකලා අදින්නා දානේ රැකලා කාමයේ සුමිච්ඡාචාරය රැකලා මුසාවාදයට රැක්කා. ඒ විතරක් නෙමෙයි අපි මේ දානේ වස්තුව පූජා කරනකොට අපි හොඳට දැකපු දෙයක් තමයි ඕනතරම් මේ බට්ටික කාලා හොඳට උඩුබෙලිය අතට නිදාගෙන ඉන්න අපට පුළුවන්කම තිබුණා. මේ පළතුරු ටික කාලා මත් වෙලා දපණේ වැටුණා වාගේ පුටුවක වැටිලා ඉන්න තිබුණා. එහෙම කළේ නෑ අපි. බඩගින්නේ ඉඳගෙන බඩගින්නේ වේදනාව දැනි දැනි අපි සංගයට උපස්ථාන කළා. අපට හොඳටම තේරෙනවා ගම මාංශියත් එක්ක හරිය බඩගිනි ඒත් ඉතුරු කලේ නෑ සියල්ල පූජා කළා. මේ විදියට අපට මේ රස කාමයෙන් ගන්ධ කාමයෙන් මත් වෙන්න අවස්ථාව තියෙද්දී මේවා ලෝභකමෙන් කාලබිල සන්තෝෂ වෙන්න තියෙද්දී අපි වෙනුවෙන් අපේ දරුව වෙනුවෙන් අනාගත වෙනුවෙන් ඉතුරු කරගන්න පුළුවන්කම තියෙද්දී මේ සෑම දෙයක්ම ශ්‍රද්ධාවෙන් පූජා කරලා මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා කල්පනා කරලා බලන්න අපි මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් තුළම මේ ධර්මකාරණා අපි තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා මේ පින්වත්තුන් දැන් දාන දීලා ඉවරයි එහෙම නේද කියලා ඇහුවාම හැමෝම ඔව් කියලා කියනවා. ඇයි දාන්නේ දීලා ඉවරයි ස්වාමින්වහන්සේලා වළඳලත් ඉවරයි. ඇත්තටම තාම දානයක් දෙනවා. මේ පින්කම ඉවර වෙලා නැහැ. දැන් දෙන දාණය මොකද්ද? තමන්ගේ කාලය සංඝයාට පූජා කරනවා. තමන්ගේ විවේකයේ සංඝයාට පූජා කරනවා. මේ කාලේ අපට නිදා ගන්න බැරිද? මේ කාලේ අපට වෙනත් වැඩක් කරන්න බැරිද? මුදල් උපයන්න පාවිච්චි කරන්න බැරිද? පුළුවන් පින්වතුනි. එහෙනම් අපේ කාලය පූජා කරලා, ශ්‍රමය පූජා කරලා, කැපවීම පූජා කරලා, ශ්‍රද්ධාව පූජා කරලා එක ඉරියව්වක ඉඳගෙන මේ දාණය තමයි පූජා කරන්නේ. එහෙනම් මේ ධර්මයේ දේශනා කරනකොට මේක ශ්‍රවණය කරන්න මිනිස්සු ඉන්න ඕනේ. එහෙනම් මේ මිනිස්සු ඉන්නවා නම් මේ මිනිස්සු කාලේ අපට දන් දෙන්නේ නැත්නම් කාටද අපි මේක දෙන්නේ? මේ ධර්ම දාණය දෙන්න විදියක් නැහැ. එහෙනම් මේ ලෝකෝත්තර අදාසෙන් බලනකොට අපට පෑදිලිව පේනවා අපි මේ දානේ පූජා කරන ගමන් සිල් සමාදන් වුණා. සිල් අරගෙන සිල් එක තමයි මේ දාන කටයුත්ත සම්බන්ධ වෙලා අපි කටයුතු කළේ. ඒ එකම තවත් මොනවද මේ දාන පාරමිතාවේදී අපි කළේ කියලා බලනකොට භාවනාවකුත් අපි කරලා මොනවද අපි කරපු භාවනාව ඒ තමයි චිත්තානුපස්සනාව දම්පම් පූජා කරනකොට ඒ අවශ්‍ය බඩමුට්ටු පූජා කරනකොට සියලෝම ස්වාමින් වහන්සේලාට එකසේ බෙදලා යන්නටත් කිසිම අඩුපාඩුවකින් තොරව පූජා වෙන්නටත් කිසිම දෙයක් බිම වැටෙන්නේ නැතුව වීරෙන් නැතුව ඇලෙන්නේ නැතුව ඒවා බොහොම ලස්සනට පිළිවෙලට පූජා කරන්නටත් මොනතරම් චිත්තානුපස්සනාවක් අපි වැඩුවද එහෙනම් අපි හැන්දට ගන්නකොට මේක නවලා බෑ මේක අහලලා බෑ මේක පිළිවෙලට දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේලාට මේක පූජා කරනකොට පරිස්සමෙන් දෙන්න ඕනේ එහෙනම් මේ සෑම තප්පරයක් ගානේ පරිස්සම කියන ධර්මතාවයට අනුව අපි සීය වැඩුවා එහෙනම් මේ චිත්තානුපස්සනාවෙන් ධම්පයන් වඩන පිළිගන්නනකොට පූජා කරනකොට සතර සටිපට්ඨානය කියන ප ဋ ාණ භාවනාව අපි සිදු කළා. එහෙනම් කල්පනා කරලා බලන්න අපි දන් දෙනකොට දාන පාරමිතාව කළා ඒකම සීල පාරමිතාව සම්පූර්ණ කළා ඒ එක්කම භාවනාත් කළා දැන් මේ පින්වතුන් මොනවද කරන්නේ කියලා කිව්වම ධම්මානුසතියේ සමාධිය වඩනවා. ගෙවල් දොරවල් අමතක කරලා, දූ දරුවෝ අමතක කරලා මොකද්ද මේ ධම්ම කාරණාව? අපි දීපු බත් ව්‍යංජනවල මෙච්චර ලොකු අභිරහසක් තියනවද? මා වෙනුවෙන් මම මොනවද මේ මොහොතේ කරගත්තේ කියන එක පිළිබඳව දැඹුරු ගැඹුරු නුවණ පාවිච්චි කරනකොට ධම්ම සමාධිය අපි දැන් සමාධි වෙලා අපිට මේ ලෝකෙම අමතක කරලා තථාගතයන් වහන්සේගේ ධර්මය පමණක් මෙනෙහි කරන මානසිකත්වයේ ඉමි වෙලා එහෙනම් බලනකොට දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන හැම දෙයක්ම වඩලා එහෙනම් දැන් අපට තේරෙනවා දැන් අපි මේ ප්‍රඥාවත් එක්ක කල්පනා කරනකොට අපි චතුරාර්ය සත්‍ය ධර්මය මේ දක්වා වැඩුවා මේ සෑම මොහොතක් ගානේ තප්පරයක් ගන්න අපි දම්පැන් දුන්නේ නැහැ. සිල් සමාදන් වුණේ නැහැ. භාවනා කළේ නැහැ. අපි චතුරාර්ය සත්‍ය වැඩුවා. පින්වත්නි මොනවද වැඩපු චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා ඇහුවාම ඒකට සුදුසු උත්තරේ තමයි අපේ ස්වාමිනී මේ දාණය අපට ලොකු කරදරයක් වෙලා තිබුණා. මේවා 511 1011 වශයෙන් අපි ළඟ තියෙනකොට මේවා මොනවද කරන්නේ මොනවට ආයෝජනය කරනවද මොන වගේ දේවල් මිල දීලා ගන්නවද ඒක පරිස්සම් කරන්න ජීවිත කාලේ කැප කරනවද කියලා নানা ප්‍රකාර පොරබැඳීම් අපි තුල තිබුණා. විවිධාකාර අදහස් තිබුණා. අපිට මේ ධනය වියපෑදම් කරන්න ආයෝජනය කරන්න රෑදවල් දෙකේ ලෝභ සාගත චෛතසික ඇති වුණා. මේ මානසික විකෘතිභාවයත් එක්ක අපට තේරුණා වස්තු තියෙන කෙනාට තමයි මේ ප්‍රශ්න ඔක්කොම අම්බලමේ නිදාගෙන ඉන්න මිනිස්සෙක්ගෙන් ගිහිල්ලා ගෙවල් එම මේ දවස්වල ඇදුවද කියලා මොන ගයක්ද ඉන්න තැනක්වත් නැහැ කියලා කියනවා. රාට මොනවද දන්නේ උයන්නේ කියලා කිව්වා මේ මිනිස්සයා ඉනා වෙලා කියනවා දවස් 3ක් තිස්සේ බත් ඇටයක් දැක්කේ නැ මොනව උයන්නද කියලා. ඇඳුම් පිළිවෙල දාගන්න අල්මාරියක් තියනවාද කියලා ඇහුවාම මේ ඔතාගෙන ඉන්න මේ වැරෑලි කෑල්ල විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මොන පෙට්ට ගන්ද කියලා. එහෙනම් බලන්න මේ ලෝකේ තාපසයක් ඉන්නේ මේ විදියට පින්වතුනි. තුන් සිවුරයි පාත්‍රයයි තියාගෙන ගස්යට භාවනා කරන භාවනා යෝගියා ළඟ මොනවද තියෙන්නේ කියලා බැලුවම මොකවත් නැහැ. අම්මෙකුත් නැහැ, තාත්තෙකුත් නැහැ. මිල මුදල් මොකවත් නැහැ, ඉන්න තැනකුත් නැහැ. බඩගිනි ඇදුනාම ඉල්ලාගෙන කාලා ගස්යට නිදාගෙන ඉන්න අන්න බලන්න ඒ අම්බලමේ නිදාගෙන ඉන්න ඉඟන්නට සමානයි. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මාගේ ශ්‍රාවක සංඝයා යාචකයෝ කියලා. ඒගොල්ලන්ට ඉන්න ඉඳින්න තැනක් නැහැ. ඒගොල්ලන්ට ගස්වල පීඨ විතරයි. එහෙනම් මේ වගේ දුක ගැන දෙන මේ සම්පත් වලට මොනවද අපි කරන්නේ? අපට ගෙවල් හදන්න ඉතෙනවා, දරුවන්ට ගොඩාක් උගන්වන්න ඉතෙනවා, ලස්සන ඇඳුම් ගන්න ඉතෙනවා, මුතුමාල මණික් ගන්න හිතෙනවා. ඇයි මේ ධනෙ තියෙන එක තමයි ප්‍රශ්නය. ධනෙ නැත්තම් අපි gederin එළියට බයින්නේ. ඇයි බස් එකේ යන්න සල්ලි තියෙන්න එපාය. එහෙනම් මේ මුදල තමයි මේ ධනය තමයි මේ හැම දෙයකම මුල. මේ හැම ප්‍රශ්නෙට දුකට මුල කියලා අපි මේ දුකට හේතුව දැනගත්තා. අපි ළඟ තියෙන සැප සම්පත් වල අධිකභාවය. වහාම ඒක දානයක් වශයෙන් සකස් කළා. කෙසෙල් වශයෙන් සකස් කළා. පළතුරු වශයෙන් සකස් කළා. බත් ව්‍යංජන වශයෙන් පිරිකර වශයෙන් සකස් කළා. පූජනීය භාණ්ඩ වශයෙන් සකස් කළා. සකස් කරලා ඒ වස්තුව තථාගතයන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට පූජා කරලා ඒ ධනෙ නිසා වෙන්න තියෙන මුලාවෙන් නිදහස් වුණා. ඒ ධනෙ නිසා ඇතිවෙන්න තිබිච්ච ප්‍රශ්න වලින් නිදහස් වුණා. ඒ ධනෙ ආයෝජනය කරලා ඇතිවෙන්න තිබිච්ච ඉසේ රුදාවෙන් අපි නිදහස් වුණා. අනාගතයේ මුණ දෙන්න තිබිච්ච ප්‍රශ්න වලට උත්තරේ සපයගත්තා. එහෙනම් මේ විදියට මේ දානමය පෝජනීය වස්තුව පූජා කරලා සාංගික කරලා තමන්ගේ අයිතිය අත්හැරලා ඒකෙන් නිදහස් වෙලා මේ පින්වතුන් දුකයි දුකට ඇතිවීමට හේතුවයි දැනගෙන පූජා කරලා ඒක නිදහස් කරගත්තා. දැන් මේ පින්වතුන්ට මේ දාණයට ආයෝජනය කරපු මුදලෙන් මුදු ගන්නත් බෑ, මාල ගන්නත් බෑ, සෙරප්පු ගන්නත් බෑ, ගමන් යන්නත් බෑ. ඒවා පිරිකර වශයෙන්, බත් වශයෙන්, ව්‍යංජන වශයෙන්පත් වෙලා ඒවා සාංගික වෙලා අයිතිය අත් අත්හැරිලා ඉවරයි. එහෙනම් බලන්න අපි නිදාසෙච්ච ලස්සන දුක දුක ඇතිවීමට හේතුව නිදාස් වෙන ක්‍රමයේ නිදාස් වීම එහෙනම් අපි දාන පාරමිතා වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අපි වැඩුවා පාරමිතාවක් වශයෙන් එහෙනම් මේ සෑම අවස්ථාවක් තුලදීම අපි දන්නේම නැතුව සතර සටිපට්ඨානය වැඩුවා. ඒ තමයි අපි මේ සෑම බතක් ව්‍යංජනයක් දැක්කාම මේ පිරිකරයක් දැක්කාම අපට මේක ලොකු කරදරයක්. කොයි වෙලේද මේක පූජා කරගන්නේ? දැන් සුදුසුද පූජා කරන්න? දාණයෙන් පස්සේ සුදුසුද පූජා කරන්න? අර ස්වාමින් වහන්සේ කෙසෙල් වැළඳුවේ නැහැ. තව gediya පූජා කෙරුවොත් පින් වැඩි. බලන්න අපි ළඟ තියෙනකොට මොනතරම් ප්‍රශ්න තියෙනවා තියෙනවද මොනතරම් ගැටලු තියෙනවද කියලා මේකට තමයි කායානුපස්සනාව කියලා කියන්නේ පටවි නිසා පටවි ඇතිවෙන්නා වූ දුක භෞතිකේ නිසා භෞතිකයට ඇතිවෙන්නා වූ වේදනාව එහෙනම් මේ සියලෝම දේවල් දැකලා පුලුවන් තරම් මේවා පූජා කරලා අත්හැරලා කයට සම්බන්ධ ප්‍රශ්න වලින් අපි නිදහස් වුණා කායානුපස්සනාව වැඩුවා බත් බෙදුවේ නැහැ, ව්‍යංජන බෙදුවේ නැහැ. කායානුපස්සනාව බෙදුවා. අනේ අපේ හාමුදුරනේ මේ ව්‍යංජනේ අවශ්‍ය වෙනකොට පිලුණු වෙනවා, සීතල වෙනවා. මේක දුකයි. ඒ නිසා මේක වළඳලා ඉවර කරන්න. මේක අපේ අයිතියෙන් බෑර වුණාට කමන්නේ අපට අයිමි වුණාට කමන්නේ කායානුපස්සනාව කියන්නේ මේකයි කායේ කායානුපස්සී විහෙරති එහෙනම් කයට අනුව භෞතිකයට අනුව භෞතික දේ දැකලා ඒක තුලින් ඒක අත්හරින්න පුළුවන් නම් ඒක තමයි සතර සටිපට්ඨානයේ පළවෙනි ප ဋ ාණය. නැවත අපි දැක්කා මේක අපේ අපේ කියන තාක්කල් මේවා රකින්න ඕනේ. මේ පිරිකර මල්ල කරේ තියාගෙන ඉන්න ඕනේ ව්‍යංජන ටික අතේ ඔසවාගෙන තියෙන්න ඕනේ. ඇයි මේක අපේකල් තවත් කෙනෙකු සතු වෙනකන් අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. උපාසක මෑණිවරු පියවරු වශයෙන් දරුව පොඩි කාලේ අපට විශාල බරක් තියෙනවා. ඒ දරුව විවාහ වෙලා ගියාම ලොකු බරක් නිදස් වුණා වාගේ අපිට පුදුමාකාර සෑල්ලුවක් දැනෙනවා. ඇයි? ඒ දරුවට කන්න දෙන්න අපි වැඩට යන්න ඕනේ ඒ දරුවට බේත් පොල නලවන්න ඕනේ නලවන්න කෙනෙක් ඇවිල්ලා කවන්න පොවන්න කෙනෙක් ඇවිල්ලා ආරක්ෂාව දෙන්න කෙනෙක් ඇවිල්ලා දැන් අපි නිදාස් වෙලා එහෙනම් මේක බරු බාහිරාදී වශයෙන් තිබුණත් ඔය ප්‍රශ්නේ තියෙනවා පින්වතුනි. මගේ මල්ල කියන තාක්කල් මම ඒක පරිස්සම් කරන්න ඕනේ. මගේ මාළේ මුද්ද මගේ සෙරප්පුව කියන තාක්කල් ඒක පරිස්සම් කරන්න ඕනේ. මේ වේදනාව අපට ප්‍රත්‍යක්ෂ වුණා. අනේ අපේ ව්‍යංජන නිසා තමයි මේක රකින්න ඕනේ. මේක පූජා කළාම මේ වේදනාව අපට අයිමි වෙනවා. අපේ වස්තු අපේ සැප සම්පත් අත්හැරියාම දන් දුන්නාම ඒකට අදාළ වේදනාවත් ඒකත් එක්කම අත්හැරෙනවා පින්වතුනි එහෙනම් අපි මේ ව්‍යංජන බෙදලා දම් බෙදලා කැවිලි පැවිලි බෙදලා වේදනානුපස්සනා වැඩුවා අපි අතේ තියෙන තාකල් මේක දුකට හේතුවක් වේදනාවට හේතුවක් අන්සතු වුණාම අන්සතු වෙන්නේ වස්තුව නෙමෙයි ඒ වස්තුව නිසා අට ගන්න පුළුවන් දුකත් අන්සතු වෙනවා එහෙනම් වේදනානුසප්ප සතිය අපි වැඩුවා ආර්ය මා සංඝරත්නයට පූජා කරලා උන්වහන්සේලා මේ දානය තුලින් ආයුෂ වන්නේ සැපේ බලේ ප්‍රඥා වඩලා අරියත් බෝධියෙන් පිරිණිවෙනවා මාගේ 100 කොලේ 200 කොල අරියත් බෝධියට රුකුලක් වුණා මාගේ ධනේ වස්තුව සම්පත්තිය බත් ව්‍යංජන වශයෙන්පත් වෙලා ඒ බත් ව්‍යංජන වලින් උපයාගත්තා වූ ශක්තිය ප්‍රඥාව ආයුෂ තුලින් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල බවටපත් වුණා. මගේ ළඟ තිබුණා මේ වස්තුව විතරයි. ඒක සාසනයට දුන්නා මේක මාර්ගඵල වෙලා රාතුන් වහන්සේලා වෙලා. එහෙනම් මේ තරම් මේ වස්තුවට රාත් වෙන්න පුළුවන්කම තිබිලා රාහත් වෙන කට්ටියට උදව් කරන්න පුළුවන්කම තිබිලා එහෙනම් කල්පනා කරලා බලන්න මේ දාණය පූජා කරනකොට මේ දාණය වළඳපු ස්වාමින් වහන්සේලා භාවනා කරනකොට ඒ භාවනාවෙන් අනිත්‍ය මෙනෙහි කරනකොට බුදුවරු 100කට වඩා නමකට දානි දුන්නා හා සමානයි උන්වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනා කරන ධර්මයට ආයෝජනය කරන්නේ අපේ දානේ ශක්තිය නම් ඒ ආයුෂ නම් ඒ අනුමෝදන් වෙන පින් ටික කුසල් ටික මේ ලෝකේ කොතන හිටියත් අපේ සතර පරම්පරාවට අනුමෝදන් වෙනවා උන්වහන්සේලාපත් වෙන මාර්ගඵලවල අපට අයිතියක් තියෙනවා. හේතුව ඒ මාර්ගඵලවලටපත් වෙන්න ජීවත් වෙලා ඉන්නේ අපේ දාණයෙන්. එහෙනම් මේ ආයෝජනයේ දිහා දකින්නකොට මේ දන්වල් පුරුක්වාගේ මේක එකින් එකට එතිලා යන ක්‍රමවේදය දකින්නකොට ධම්මානුපස්සනාව වැඩෙනවා පින්වතුනි මේ ලෝකයේ සෑම තප්පරයකින් අපට ධර්මය පේනවා මේ හැම දෙයක්ම දකින්න මට සිත පාළ වෙලා මේ හැම දෙයක්ම කබලින්කාර වශයෙන් දකින්නකොට පටවි මට්ටමින් දකින්නකොට ආරක්ෂා කරන්න මං දරන වේස දකින්නකොට කායානුපස්සනාව දැක්කා මේක රකින්න තාක්කල් මං දුක් වෙනවා අත්හැරියාම දුකෙන් නිදහස් වෙනවා මගේ මගේ කියන තාක්කල් දුක නැන්ද අනුන්ගේ කියපු ගමම්ම දුකක් නෑ පින්වතුනි මගේ දරුවා කියලා කිව්වත එයා පෝෂණය කරන්න ඕනේ පාරේ දකින්න දරුවා අපි පෝෂණය කරන්න යන්නේ කෑවද බිව්වද කියලා නලවන්න යන්නේ ඇයි අනුන්ගේ කිව්වාම දුක නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ දාන පාරමිතාවෙන් කියන්නේ හැම දෙයක්ම අනුන්ගේ කරලා දාන්න. Tamanට Tamanවත් නැතිකොට Tamanට කොයිද දරුවෙක් දෙමව්පියෙක් ඥාතියෙක් මිත්‍රයෙක් එහෙනම් මේ ධර්මතාවයට අනුව හැම දෙයක්ම අත්හැරලා ඒ අත්හරින්න හැම දෙයක්ම දකින්න මේ පාළ වෙච්ච සිත් ගැන බලනකොට චිත්තානුපස්සනාව මනාකොට දියුණු වෙලා පින්වතුනේ එහෙනම් මේ දාහනේ පුරලා මේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න අපි මේ සෑම දෙයක්ම පූජා කරලා දානේ ඉවර වෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ වඩලා ඉවරයි දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන පාරමිතා පුරලා ඉවරයි සතර සටිපට්ඨාන කමඨාන වඩලා ඉවරයි එහෙනම් අපි දැනගෙන හිටියේ නෑ අපේ අතේ තියෙන පොල් කටු ඇඳේ තියෙන බත්වලට මෙච්චර ලොකු ධර්මතාවයක් තියෙනවද කියලා අනේ මේ පොඩි යන්දෙන් මං පොඩි ව්‍යංජන ටිකක් අරගෙන මේ පාත්‍රයට දානවා මේක තුළ මේ තරම් ලොකු ධර්මයක් තිබුණදයි කියලා අපට හිතා ගන්න පුළුවන් කමක් තිබුණ නැහැ පින්වත්නි එහෙනම් දැන් අපි දන්නවා දාණය දෙනකොට ඒ දාන පාරමිතාව පුරනකොට සතර සටිපට්ඨානය අපට වඩන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මය වඩන්න පුළුවන් මේ ලෝකයේ පවතින දස පාරමිතාවම පුරන්න පුළුවන් ප්‍රඥාව අධික නම් දාණය බෙදලා ඉවර වෙනකොට දාණයට අත තියලා වළඳන්න කලින් බෙදපු කෙනා රාත් වෙනවා පින්වතුනි අනන්ත අප්‍රමාණ බ්‍රාහ්මණයෝ රාත් වෙලා තියෙනවා දානේ බෙදන්න ගින් දානේ දිහා දැකලා රාත් වෙලා තියෙනවා ඇයි මේ දානේ දෙන්න මෙච්චර දුක් විඳින්නේ මොනවා තියෙනවට මෙච්චර දුක් විඳිනවද මේ ව්‍යංජනේ රෑ 12ට විතර නැගිටලා හදනවා නිදි මරාගෙන වේසෙනවා Tamange වස්තුව අත්තරින්න මෙච්චර දුක් විඳින්න සිද්ධ වෙනවා නම් මොකටද ඒ වස්තුව රැස් කරගන්නේ රැස් කරනකොට සන්තෝසයි දැම්මම කෝටිපතියෙන් දැම්මම ලක්ෂපතියෙක් දාස්පතියෙක් කියලා හැබැයි ඒක කරදරයක් වෙලා කවදාරි දවසක අත්තරින්න උනාම දාස්පතියට දාස් වාරයක් දුක් විඳින්න වෙනවා ඒක අත්තරින්න ලක්ෂපතියාට ලක්ෂ වාරයක් අඬන්න වෙනවා ඒක අත්තරින්න කෝටිපතියාට කෝටි වාරයක් ඉපදෙන්න වෙනවා ඒ එකතු කරගත්තා වූ කුසලයේ අත්තරින්න මේ සත්‍ය දැක්කාම යා තීරණය කරනවා මං දම් බෙදන්නේ මම දානීය සූදානම් කරන්නේ මගේ ළඟ තියෙන අමුද්‍රව්‍ය සැප සම්පත් හැම එකක්ම ඒ ඒ නාම රූප වලින්ම අත්තරිනවා වෙනස් කරලා අත්තරින්නේ මොකටද වෙනස් කෙරුවත් අත්තරින්න ඕනේ වෙනස් නොකලත් අත්තරින්න ඕනේ ඉවර කරන්න මොකටද වෙනස් කර කර එක ඇඩ බලන්නේ ඔක්කම මේම මත්තරිනවයි කියලා දාහනේ බෙදන්න කලින් ඇඳ අතට ගන්නකොට යා රාත් වෙලා රාතන් වහන්සේ වශයෙන් තමයි දාහනේ බෙදන්නේ එහෙනම් අපට ප්‍රඥාව මදි වුණා අපේ දාණය අපේ අතේ තියෙන ව්‍යංජන වලින් මාර්ගඵල නිවන් අවබෝධ කරන්න ඒ දක්ෂකම අපට තිබුණ විදර්ශනාව පෙරබවල වඩලා නැති නිසා එහෙනම් වඩන ස්වාමින් වහන්සේලාට දානි දුන්නාම දානේ ඒ පාත්‍රයට වැටෙනකොටම උන්වහන්සේලා රාත් වෙනවා. උන්වහන්සේලාත් පඤ්ඤාවෙන් දකිනවා. කොච්චර උණු උණුවෙන් පිරිසිදුවට ලස්සනට දුන්නත් වැඩක් නැහැ. මේක මම බත් එක්ක අනන්න ඕනේ. අනිත් ව්‍යංජනත් එක්ක අනන්න ඕනේ. ඇඟිලිපා යොදලා මේක අනනකොට බල්ලෝ වමනේ කලාවාගේ මේක සම්පූර්ණ වමනයක් වෙනවා. ඒක අරගෙන කටේ දාලා කෙලත් එක්ක මිශ්‍ර කරනකොට කටෙත් මේක ඕජාව බවට පත් වෙනවා. වෙනවා වමනයක් බවට පත් වෙනවා ජරාවයි මං කන්නේ මොනතරම් පිරිසිදුවට මට දුන්නාත් සුවඳවත්ව දුන්නාත් බල්ලෝ වමන කලාවාගේ වමනයක් මේ ගිලින්නේ මොනතරම් දුකක්ද මේ කයට මං දෙන්නේ මේ දුක විඳින්න අනේ මං ඉපදුනානේ කියලා මේ ජරා සතිය වඩනවා එනම් පිළිකුල් භාවනා වඩලා දානේ බෙදලා ඉවර වෙනකොට දම් වැළඳු වෙන උන්වහන්සේ රාත් වෙලා ඒ වගේම තමයි කොච්චර වැළඳුවත් මේ කයට දන් දීලා ඉවර කරන්න බෑ කොච්චර මේ ලෝකේ ලස්සන පෙන්නුවත් මේ ඇස්වලට විඩාව ඇති වෙන්නේ නැහැ. කොච්චර දේවල් මීරි දේවල් ශ්‍රවණය කළත් මේ කන් දෙක විඩාවටපත් වෙන්නේ ඇස කන දිව නාසය සමසිත කියන මේ පංචකාමයන් පිනවන තාක්කල් මේ දුක නිවන්න සිද්ධ වෙනවා. රස දැනෙන්නේ නැති වෙන්න එයා කන්න පුරුදු වෙනවා. සුගඳ දැනෙන්නේ නැති වෙන්න මේ කැවිලි පෙවිලි ගන්න පුරුදු වෙනවා. ඇලීමකින් ගැටීමකින් තොරව පිරිකර පූජාව බාර ගන්නවා. බලනකොට දාහනේ වළඳලා ඉවර වෙලා යා වැඩත් ඉවර කරලා අරුණාංශයේ ප්‍රඥාව අධිකයි දාහනේ ගන්න කලින් වැඩ ඉවර කරලා එහෙනම් මේ විදියට පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති තම තමන්ගේ ප්‍රඥාවට අනුව තම තමන්ට අරියත් බෝධියටපත් වෙන්න පුළුවන්. එහෙනම් තමන්ගේ දාණය සියලු සත්‍යාගේ නිවීම පිණිස තමන්ගේ නිවීම පිණිස ඒ නිසා තමයි දානේ ලයිස්තුවට අපි දාලා තියන්නේ දානේ නිවනට පමණයි කියලා. හේතුව දන් දෙන්නේ නිවීම පිණිස නිවන්න පිණිස. එහෙනම් දන් ගන්න කට්ටියත් නිවෙන්න ඕනේ, අරියත් වෙන්න ඕනේ. දන් දෙන කට්ටියත් නිවෙන්න ඕනේ, අරියත් වෙන්න ඕනේ. එහෙනම් දානං දදන්තු සද්දාය සීලං රක්칸තු සබ්බදා භාවනා බිරතා හුන්තු ගච්ඡන්තු දේවතාගතා එනම් භාවනා යෝගිව අපි ශ්‍රද්ධාවෙන් දෙන දාණය සීලෙන් දෙන දාණය අපි තුල සීලය වඩනවා අපි තුල ශ්‍රද්ධාව වඩනවා ඒකම අපේ නිවීමට විමුක්තියට හේතුවක් වෙනවා අද ඉඳලා හැම දෙයක්ම දන් දෙමු අපේ කාලය අපි දන් දෙමු අපේ ශ්‍රමය අපි දන් දෙමු අපේ ආයුෂ අපි දන් දෙමු මොහොතක් මොහොතක් ගානේ අනිත්‍ය මෙනෙහි කරමු මේ ලබාපු මිනිසත් භවයේ ගෙනි ගෙනියන්න කිසිම දෙයක්වත් නැහැ. එකතු කරාට එකෙන් කිසි වැඩකුත් නැහැ. කොච්චර කෑවත් මේ බඩ පුරවන්න බෑ. දවසකට තුන් වතාවක් පුරවනවා ඒත් බඩ පිරෙන්නේ කොච්චර වතුර බවුසර් ගණන් පෙරෙව්වත් මේ පුංචි බඩ කලය පුරව ගන්න පුළුවන් කමක් නැහැ. නැවත නැවත පිපාසය දෙනවා. කොච්චර ගෙවල් ඇදුවත් මේ සංසාරේ සෑයීමටපත් වෙන්නේ අරක ඇදයි දොර පරණයි අරක මාරු කරන්න ඕනේ පුටුව මාරු කරන්න ඕනේ කියලා අලුත් අලුත් දේවල් කියනවා මිසක් ඉඳගත්තාම එයාට ඉඳගෙන යනවා නම් ප්‍රශ්නේ විසඳිලා කියන ඒ මානසිකත්වය ඇදෙන්නේ එහෙනම් මේ ලෝකයේ මේ සිත මානසිකත්වය කවදාවත් නාම රූප වලින් සංසිඳවන්න බෑ. සෑයීමටපත් කරවන්න බෑ. ඒ නිසා අද ඉඳලා අපි දාන පාරමිතාව පුරමු. සියල්ලම අත්හැරිමු. හැම දෙයක්ම අත්හැරලා නිරෝධගාමිනී පටිපදාව තුළ සතර සටිපට්ඨානය වඩමු. එහෙනම් මේ ධර්ම දේශනාව මේ කමඨාන මේ භාවනාව මේ අවබෝධය නිතර නිතර මෙනෙහි කරන්න තමන්ගේ පුණ්‍යක්කිත නැමැති සිතේ වපුර නැවත නැවත සිහි කරන්න මතක් කරන්න නිතරම මේක භාවනා යෝගිය වඩන්න මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය තුල මේ ධර්ම දේශනාවෙන් ලබාගත්තා වූ අවබෝධය ප්‍රඥාව ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවෙන්න ඔබ සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න